බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් ප්‍රමින්දා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලක්. ඒකට ලිඛිත ප්‍රශ්න තියෙන නිසා මම ඉදිරියට යනවා. ඒ අතරේ අද කාට හරි අදහස් ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී විදර්ශනා වැඩිම යනු හුස්ම රැල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලීම හරිද නැතොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ලෙස පංච උපාදානස්කන්ධ ලෙස බැලීම සුදුසු මේ පහදා දෙන්න විපස්සනාට හරවන්න තින් ගොඩාක් ක්‍රම තියෙනවා අපි මේ සූත්‍රය හැටියට බලනකොට භාවනාව සතිය රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රමයට ගියාට විපස්සනාව කරන එක විපස්සනාව එයා කරගන්න එකක්. අපි මේ මෙහෙවන්න ඕනේ සතිය වඩනවා නම් විපස්සනා සිද්ධ වෙනවා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රමයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලස් වලින් අනුසේ කෙලස් කැපෙන පැත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව ආબોධ වෙන්න පුළුවන්. ඒක අපි පහුරු ගන්න යන්නේ. අපි කරන්නේ සතිය වඩලා ගැම්මරන් දෙන එකයි. ඒ නිසා සතිපට්ඨාන කරනවා නම් විපස්සනාව කෙරෙනවා. ඉතින් මේක මම බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයක් ඒකයි පළවෙනි දවසේම කිව්වේ මේක ගැන යෝගාවචරය කනගාටු වෙන්න එපා. හිත කරදර ගන්න එපා. යෝගාවචරයට තියෙන්නේ සතිය වඩන එකයි. හැමදේම එන්නේ පැමිණෙන විදිහට සතිය වඩනකොට විපස්සනාව පෙළ ගැහිලා එනවා. ඒ විපස්සනා කරන්න තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම බලලද අසුභ භාවනා වඩලද පංච උපාදානස්කන්ධ කරනවාද කියලා බැලුවොත් ඒකෙන් කියන්නේ කරන භාවනාවක් නෙවෙයි හිතන භාවනාවක් කියලායි කියන්නේ. ඒ නිසා ඒක වෙන්න අරින්න වෙනකොට බොහොම හොඳ ඒක වෙනවා. කල්පනා කරලා ගන්නේ පොතේ දැනුම ඒක හරි වෙන්න පුළුවන් වරදින්න පුළුවන්. උගක් වෙලාට වැරදි කියන එකයි මගේ පුද්ගලික අදහස. ඒක නිසා මෙහෙවන්න එපා. මගේ ක්‍රමයට මං කියන්නේ වැල යන හැටියට මැස ගහගෙන යන්න. වැල යන දිහාව තමයි හරි ක්‍රමේ ඒ සඳහා තමන් උනන්දු වෙන ක්‍රමය තමයි සතිය වඩන එක. එනිසා මුලදීම පළවෙනි දවසේ මම කිව්වා මොනම පැත්තකට මාව ඇදගෙන යන්න ගියත් මම කොහොක්වත් යන්නේ නැහැ. මම මේ දවස් හත ගත කරන්න උත්සාහ කරන්නේ රතු කරවන්නේ දවස් 10ක්. සතිය වඩන එක තමයි. සතිය කැමැති තැන අරයයි. සමතෙට නම් සමතෙට විපස්සනාට නම් විපස්සනාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම හරහද මේ විතික්‍රම කෙලෙස් පරිඋත්හාන කෙලෙස් අනුසය කෙලෙස් හරහද එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධ අනුවද චතුර චතුරාරි සත්‍ය අනුවද පටිච්චසමුප්පාදයේ අනුවද ගොඩක් ක්‍රම තියෙනවා ඒක සතිය ගෙනියයි ඒකට බාධා නොකර නිතර සතිය වඩන එතකොට මේ ප්‍රායෝගික උත්තරය හම්බ වෙනවා මූලධර්ම වශයෙන් උත්තර ගොඩක් තියෙනවා මේ ප්‍රශ්නෙට ගරු ස්වාමීන් වහන්සේ කාමාවචර විපාක සිත් 10න් උපදින කාමාවචර සත්වයන් විවිධ ප්‍රභේද වන්නේ ඇයි? මොකද මේ හිතවල තියෙන විවිධත්වය නිසා. එකම අම්මගෙන් උපදින දරුව දෙන්නෙක් පවා විවිධ හිත් පහළ වෙනවා. ඒ ඒ අනුව චේතනා පහළ වෙනවා. චේතනා අනුව කර්ම වෙනස් වෙනවා. ඒක තමයි ලෝකේ තියෙන විචිතුරුම දේ තමයි සත්ව วิ ෂය. ඒ නිසා සරුවත් යන්සේ සඳහන් කරනවා මගේ සර්වඥතාඥාණයට මේට වඩා විචිතුරු දෙයක් පේන්නේ මේ සත්ව විශ්ේ වාගේ දෙන්නේක් සම නැහැ මේක මේ විවිධ ප්‍රභේද වන්නේ කියන එක නෙවෙයි අහන්න තියෙන්නේ ලෝකෙ මෙච්චර මිනිස්සු හිටියට දෙන්නේක් එක වගේ ඉන්නවද කියලා කවදාකවත් වෙන්න බෑ වෙන්නේත් නැහැ ඉතින් ඒක නිසා විචිත්‍රත්වය තියෙන ඒ තරම් හිත විචිත්‍රයි හිත විචිත්‍ර අනුව හිත අනුව පහළ වෙන මිනිස්සු සත්තු මේ මොන දේ අරමුණු පහළ වුණත් විචිත්‍ර හිතෙන් විචිත්‍ර දේවල් තමයි අරමුණු කරන්නේ එක්තරා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ආනාපාන සති භාවනා කිරීමෙන් අසඤ්ඤතලයේ උපදින බව ප්‍රකාශ කරයි මේ ප්‍රකාශයේ කිසියම් සදනමක් ඇද්ද මේ මේ ප්‍රසිද්ධ ආමතුරන්ට වැඩිය බුදු ආමතුර ටිකක් ප්‍රසිද්ධයි එනිසා මේ බුදු ආමතුර කියන දෙක යන් අපි ප්‍රසිද්ධ නැත්තම් පොඩ්ඩක් කියවලා බලන්න අවුරුදු 2600 ඇතුළත ඔය කවුරු ප්‍රසිද්ධ උනාටත් වැඩිය බුදු ආමතුර ප්‍රසිද්ධියට කෑ ගැහුවේ නැති උනාට එයා එන ප්‍රසිද්ධයි ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කිරීම තනි තනි වශයෙන් පෞද්ගලිකව කරන මෙන් කාර්නිකව ආයෝජනය කරමි. එදි මේක මේ කාන්තාපක්ෂයට නම් මෙහෙම තමයි කරන්නේ පිරිමි අයට නම් එකතුව සම්බන්ධ වෙනවා. ඉතින් කාට හරි එහෙම පෞද්ගලිකව කරන්න ඕනේ නම් අනික් කටි යනකම් ඉන්නේ එහෙම නැත්නම් පොඩ්ඩක් අල්ලතු වෙන්නේ. කාන්තාවන් නම් කොහොමඩක් තනි තනියෝ තමයි කරන්නේ මේ ලියන එක නා මම මේ කියන ප්‍රශ්නෙට උත්තරයට අමතරව වෙන යමක් බලාපොරොත්තු වෙනවා කරුණාකරලා මාව නිවැරදිකරනද කාන්තාවන්ගේ කමඨාන් සුද්ධ කරන පිරිමි කෙනෙක් ළඟ ඉන්න ඕන. ඒක වළක්වන්න බෑ මට. ඒක දී ඇති මොකද්ද තත්වයක්. පිරිමි අයගේ කමඨාන් සුද්ධ කරනකොට නම් තනි තනි වුණත් කරන්න පුළුවන්. ඒ සඳහා සාමූහීකරණයකට හරිම ලාභයි. හරිම ලාභයි. හොඳට ඉගෙන ගන්න දේවල් තියෙනවා. නමුත් සමහරුන්ට ඒක අමාරුයි. ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන තැනක ඉදිරි පිට ඒ නිසා සාමාන්‍ය කරන්නේ තන තනියෙන් කැමති නම් සාමූහික වශයෙන් කරන්න පුළුවන්. ඉතින් මේ පුරුත පිරිමයට ඕනේ නම් ඒ කෙනාට පොඩ්ඩක් අනික් කට යනකම් ඉන්න සමහර ස්වාමීන් වහන්සේලාත් එහෙම ඉඳලා කරනවා. ගර්ථර ස්වාමීන් වහන්සේ සංඥාව සහ සංඥා නිරෝධය පිළිබඳ තවදුරටත් පැහැදිලි කර දෙමින් හිතා කරුණාන් ඉල්ලා සිටිමි. එතකොට ආනාපානීය තියෙන බවට ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දැක ගැනීමෙන් ඔන්න සංඥාව අල්ලා ගන්න පුළුවන්. දෙකක දන්නවනම් වෙන් කරලා අඳුරනවා නම් අඳුරගන්නේ ඔය ආකාර නිමිති ලිංග ප්‍රඥප්ති අනුව තමයි. ඉතින් ආස්වාසේ ආකාර ලිංග නිමිති මෙහෙමයි ප්‍රසවාසයේ ආකාර ලිංග නිමිති මෙහෙමයි කියනකොට සංඥා නානත්වයක් තියෙනවා. ඊට ශාස්ත්‍ර ප්‍රසවාස දෙකම ගෙවිලා යනවායි කියලා කියන්නේ ඒ ගත්ත නිමිති සංඥා ගෙවි යෑම තමයි. එනිසා ආනාපානදියා බලාන ඉඳලා දෙකේ වෙනස සහිතව බලාන ඉඳලා දෙකම සම වෙලා නොදැනී යනතනට යනවායි කියලා කියන්නේ රූපය ගෙවි යාම වගේම රූප සංඥාව ගෙවි යාම. ඊටාම වැදගත් දෙය මෙතන රූප සංඥාවයි. ඒ රූප සංඥාව ගෙවි යනකොට ඇත්තටම රූපේ ගෙවුණා කියලා තමයි හිත කියන්නේ. ඒ තරම් අපේ හිත සංඥාව විතරමයි රූපේ කියලා අල්ලගෙන ඉන්නේ. ආනපන ගෙවෙනව නෙවෙයි. ආනපන ගෙවුණා නම් පණ යන්න එපායි. ආනපන ගෙවෙන්නේ නැහැ. සංඥාව ගෙවෙනකොට ආනාපාන ගෙවුණා කියලාමයි හිත කියන්නේ මොන જાතියෙන් කිව්වත් ඒක මේ වෙනස් කරන්න බෑ වෙනස් කරන්න ඕනකමකුත් නැහැ ඒ නිසා ආනාපාන සංඥාව කියලා කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසයේ දෙක වෙන්කොට හඳුනා ගැනීම සඳහා සංඥාව කියන්නේ හඳුනා ගැනීමනේ දෙක වෙන්කොට හඳුනා ගැනීම සඳහා ගන්න ලකුණු ඒකට ආස්වාස ප්‍රස්වාස වෙන්කොට දැනගන්න වෙලාවදී දැනගන්න ඕනේ මේ තමයි ආස්වාස සංඥාව මේ ප්‍රස්වාස සංඥාව දෙකම නොදෙනී යන තැනට එනකම් භාවනා කරපු කෙනාට ආනාපානෙ තියෙද්දිම නොමැරි සීයට සී නැති වෙන්නේ නැතුව ක්ලාන්ත වෙන්නේ නැතුව නිින්දට යන්නේ නැතුව සංඥාව නැති බව දැනගන්න පුළුවන්. තියෙන තැන ඉඳලා නැත්තන්ට ක්‍රමයෙන් සිහියෙන් එක දිගට බලන්න හිටියොත් සංඥාවේ ගෙවි යෑම දුවට දැක් ගන්න පුළුවන්. සක්මන් භාවනාදී වම දකුණ ක්‍රමය බුදුන් වහන්සේ පිරිනුවන් පෑමට පෙර භාවිතා කළ එකක්ද පසු කාලින අටුවාචාරින් වහන්සේගෙන් දක්වන ලද්දක්ද මෙනෙහි කිරීම නම් වම දකුණු වශයෙන් මෙනෙහි කිරීම ආස්වාස ප්‍රසවාස මෙනෙහි කිරීම නම් ත්‍රිපිටකේ නෑ මේ මෙනෙහි කරන්න ඕනෙත් නෑ හොඳට හිත හිටිනවනම් ඒ මෙනෙහි කිරීමේ ක්‍රම නම් පසු කාලින අටුවාචාරින් වහන්සේලා විසින් මේ අත්ලක් විදියට උපදී ආප්තෝපදේශයක් විදියට එකතු කරලා තියෙනවා. නමුත් සක්මන් භාවනා ක්‍රමය හෝ එහෙම නැත්නම් ආනාපාන ක්‍රමයේ වගේ මේ භාවනා ක්‍රමයේ තිබුණා. ඉතින් පසු කාලීන ගුරුවරු එක එක ක්‍රම මෙනෙහි කරන ක්‍රම දක්වලා තිනවා. මේ ප්‍රශ්නේ හැබැයි ඒක එච්චරම ප්‍රකටව ඇහෙන්නේ ප්‍රශ්න දීලා තියෙන සක්මන් භාවනාදී වම දකුණ ක්‍රමය බුදුන් වහන්සේ පිරිනුවන් පෑමට පෙර භාවිතා කළ එකක්ද පසු කාලීන අටුවාචාරීන් විසින් උගන්වන ලද්දක් දක්වන ලද්දක්ද කියලා. ඉතින් සක්මන් භාවනාව මේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති කියලා යන්නේ යන බව දැනගනී කියලා ඒක වම දකුණ වශයෙන් කඩලා බැලීමක් ත්‍රිපිටකේ නැහැ. ආනාපානය කරනකොටත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කොට දැනගන්නේ කියලා ත්‍රිපිටකේ නැහැ. ඒ කරන්නේ හොඳට කලුපිරි මැදලා හොඳට තියුණු කිරීම සඳහා මේ දේ කරන්නේ ඒ ක්‍රම ඒව ගුරුකුල වාදේ වනන්දන් ආචාර්යයන් වහන්සේලා විසින් පසුකාරින කරන ලද දේවල් කියලා බාර ගන්න පුළුවන්. කමඨහන වචන තිබිය යුතුමද මෛත්‍රී භානති සීල සත්ව නිදුක්කත්වා මෙන් එසේනම් ආනාපාන භානදී හුස්ම දිහා බලා සිටනවා විතරයි මේව කමඨහන්ට වචන නැත් මේ ඉස්සල ප්‍රශ්නෙට කොහොම සම්බන්ධයි මම හිතනවා මට තේරෙනවා ඉස්සල ප්‍රශ්නේ මේක අහනකොට ඒ පොඩි ළමයි අකුරු කියනකොට කළු ලෑල්ලේ අකුරට ටීචර් ගිහිල්ලා අඩිකෝදු හරි වේවැල හරි කියනකොට ළමයි ඔක්කොම අයනෝ ආයනෝ කියලා කියනවා. එහෙම කියන්නේ මරණ ගම එහෙම කියන්නේ කියන එක නෙමෙයි මේ අකුරයි ඒ සද්දේ හඳුනා ගැනීම සඳහා. ඒ වගේම කමඨහන් හිත යන්නේ නැත්නම් කමඨාන හඳුනා ගැනීම සඳහා නම කියලා කතා කරනවා. සලලක්ෂණය කියලා මේකට කියනවා. මානසිකාරය කියන වචන තියෙනවා. සිංහලෙන් මෙනෙහි කිරීම කියලා දාලා තියෙනවා. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. කාට හරි අවශ්‍ය නැත්නම් එහෙම මේ වචන අවශ්‍ය නැතුව හොඳට කමටහන් රීත යනවනම් වචන පාවිච්චි කරන්න එපා. විශේෂයෙන්ම පළවෙනි ධ්‍යාන ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට මේ මෙනෙහි කිරීමේ වෙහෙස නිසා තමයි විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානට යන්නේ. ඒ වගේම සම්මසන ඥානෙ ඉඳලා උද්‍යප්පේ ඥානෙට යනකොට මේ මෙනෙහි කිරීම කරදරයක් කරනවා. එතකොට ඒක හැලෙනවා. ඒ වෙලාව හැලුවේ නැත්නම් බහන කැඩෙනවා. එනිසා ඉස්සලා කරන්නත් ඕනේ කරලා තැනට එනකොට අහලන්නත් ඕනේ. ඒක නිකන් මේ හොඳට යන රොකට් එක ලොන්චින් රොකට් එක වගේ. ඒක ඕනේ කරන්නේ පළවෙනි හැතැම්මයි උස්සන්න විතරයි. ඊට පස්සේ ඒක හැලෙන්න ඕනේ. නැත්නම් ඒක මහා බරක්. උඩට යන්නේ අන්තිමට ෂැටල් එක විතරයි. ඒ නිසා හැම එකටම Saturn 5 ඒ ලොන්චින් රොකට් එක පත්තු කරනවා. පත්තු කරන්නේ අර අමාරු හරිය නගලා දෙන්න. ඊට පස්සේ යා ගැම්ම ගත්තට පස්සේ දැන් ආශාන්තරාවක් වුණත් මේ එයාපෝට් එකේ ඉඳලා රණවේගයකට යන්න පොඩ්ඩක් පස්සට ගන්න වෙනම ට්‍රක් එකක් දාන්න. ට්‍රක්ටරයක් දාලා පස්සට ගත්තට පස්සේ තමයි ආශයන්තරාව තමන්ගේ කැම්මේ යන්නේ. ඉතින් ඒ නිසා ඒ ට්‍රක් එක අරගෙන ආශයන්තරාව උඩ යන්න බෑ. එයා මග නතර කළා තමයි යන්නේ. ඒ වගේ මේ මෙනෙහි කිරීම මානසිකාර්යය සලලක්ෂණය අවශ්‍ය කෙනාට ඒ අරමුණටම හිත මෙහෙවීම සඳහා කරන දෙයක් ওই බබෙක් නලිය බුදිය ගන්නකම් නැලවිලි කවි කියනවා වගේ. හීයක් හානකොට අඳුර පානවා වගේ. නෙළුමක් නෙලනකොට නෙළුම් කවි කියනවා වගේ. ගලක් පදවනකොට ගල් කවි කියනවා වගේ. හේනක් රකින්නකොට හේන් කවි කියනවා වගේ. එහෙම නැත්නම් මචං නිින්ද යනවා. ඉතින් කවි කිය කිය ඉන්නකොට නිින්ද යන්නේ. ඉතින් හේන රකින්න කවි කියන්න ඕනේද කියලා ප්‍රශ්නයක් නැහැ. මේ කවියම කියන්න ඕනේ කියලා හාවයි ඊට්ටය එහෙම දන්නේ නැහැ. ඒ කියන මිනිහා නිින්ද කඩා ගන්න කරන උපක්‍රමයක් විතරයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සබ්බාසෝ සූත්‍රයේදී දසනා පහ තබ්බා සංවරා පහ තබ්බා ආදී ලෙස පිළිලෙන් දක්වා තිබේ හත් වෙනිට භාවනා පහතබ්බා දක්වා තිබේ. නමුත් අපි මුලින්ම භාවනා පහතබ්බා කිරීමේදී පෙර කල යුතු දේ පෙර කල යුතු දේ ඉබේම ඉවත්තනවාද භාවනා පහතබ්බා කියන වචනේ මේ සබ්බාසෝ සූත්‍රය සඳහන් කරන්නේ ආසේවති භාවේති බහුලී කරෝති කියන පදවලේ දැනගත්ත දේ දැකගත්ත දේ තමන්ගේ බුද්ධියට සින්න වෙනකන් නැවත නැවත කරන වැඩේ තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ භාවනා කරන්න ඉස්සෙල්ලා ආශේවනය කරන්න ඕනේ. ආශේනික නැසුරු කරන්න ඕනේ. ඇසුරු කරුවට පස්සේ තමයි භාවනා කරන්නේ. ඒක නිසා සෝවාන් වුණාට පස්සේ තමයි මේ පුද්ගලයා ඊගාව මාර්ග ඥාන සඳහා මේ කළ යුතුයි, මේ නොකළ යුතුයි කියලා තමන් වශයෙන් දැනගන්නේ එතෙන්. එතෙන් යනකම් ගුරුවරයෙක් මේක කරන්න මේක නොකරන්න කියලා පුරුදු කරනවා. ඒක නිසා භාවනා කරන්නේ ප්‍රශ්න තේරුම් ගත්තට පස්සේ. පරපතලකම තේරුම් ගත්තට පස්සේ සංසාර බය තේරුම් ගත්තට පස්සේ. ඒ නිසා භාවනා පහතබ්බා තියෙන්නේ ඉහළ පන්තියේ. එතන භාවනා කියන පදාර්ථය තේරුම් අරගන්න ඕනේ. මේ භාවනා පහතබ්බා කියලා කියන්නේ මේ නිසා සමහරු කියනවා සෝවන් වෙන්න භාවනා කළ යුතු නැහැ කියලා. අර්ථ දෙකක් තියෙනවා. භාවනා කළ යුතු නැහැ කියලා කියන්නේ අපි එදිනදා වැඩ බහා තබලා දෙමාපියන් නෑදෑයන්ගෙන් වස්තුවෙන් අයින් වෙලාවිලා මේ කරන වැඩේටත් අපි භාවනා කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් මම හරියටම මේ මැදමාවත මේකයි කියලා හරියට කාරණාව දැනගත්තට පස්සේ Tamanට තේරුණා ගත්තට පස්සේ ඒක හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් සක්මන් කරමින් හිටියත් හිත විස්්‍රාම කරගන්න හැටි දැනගත්තට පස්සේ ඒ කරන වැඩේටත් භාවනා කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා සරුවචනාංශේ පවා ඒ වචන පසුබිමට සාපේක්ෂව විවිධ අර්ථ බෙහෙද විදියට පාවිච්චි කරලා තිනවා. ඒ නිසා මේකේ පටලවිලක් වෙන්නේ භාවනා පහතබ්බ අපි මුලින්ම භාවනා පහතබ්බ කිරීමේදී පෙරකල යුතු දේ ඉබේම ඉවත් වෙනවාද ඒ කියන්නේ මේ සබ්බාසව සූත්‍රයේ ක්‍රමයට ගියාම භාවනාවේ නිවන් දකින්න බැරි වෙනවා කියලා වගේ සැකයක් එහෙම එකක් ගන්න බෑ ඒකේ පෙළගස්වල තියෙන්නේ සෝවන් වෙනකන් මේ ටික සෝවන් වුණාට පස්සේ නැත්නම් සීක தත්වයටපත් වුණාට පස්සේ භාවනා කරන්න ඕනේ භාවනා කරන්න ඉස්සලා දැනගන්න ඕනේ අරමුණ අරමුණ මෙනෙහි කරන මොනවද දකින්න ඕනේ මොනවද ගුරුවරයාට කියන්න ඕනේ කියලා දැනගන්න ආපු ගමන් දන්නේ ඒක හොඳට දැනගත්තට පස්සේ තමයි යායක නැවත නැවත කිරීමෙන් වශී කරගන්නේ වගේ භාවනාවේදී මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්නවයි කියන එක පොතේ තිබුණට හරියන්නේ නැහැ ඒක තේරුම් ගන්නවක්වත් අඩු ගානේ මාර්ග පළවෙනි මාර්ග ඥානෙ ලබන්න ඕනේ කියලා කියනවා. නියම සම්මාදිට්ඨිය ඇති වෙන්න, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න ඊට පස්සේ ආ දන්නව කවුරක්වත් තල්ලු කෙරුවේ නැති උනාට තමන්ගේ වැඩේ කරගෙන යන්න. ඒකට භාවනා කරන එකයි. ඒ අතරින් තමයි මේ මේ සබ්බාසෝ සූත්‍රේ භාවනා පහ තබ්බා කියලා සටහන් කළේ. දෙවෙනි තිර ධර්මදේශනාදී පැහැදිලිල පරතෝഘോഷ ප්‍රත්‍යේ යනු කුමක්ටයි සරලව කියා දෙන්නේ සුත්තම ඥාන කියන්නේ පරතෝഘോഷයටයි පරතෝഘോഷ කියන්නේ පෙන කෙනෙක්ගේ කටහඬ අහනවට පෙන කෙනෙක්ගෙන් අහගන්න ශ්‍රාවකයෙක් කියලා කියන්නේ දේශකයා කියලා දෙනවා ශ්‍රාවකයා අහනවා පරතෝഘോഷ කියනවා බහුසුත භාවය කියලා කියනවා පොතේ දැනුම කියලා කියනවා මූල ධර්ම දැනුම කියලා කියනවා සුතමේ ඥාන කියලා කියනවා ඉතින් ඒක නැතුව කවදාකවත් හිතලා තමන්ට අහම්බෙන් සක්කාය මේ සම්මාදිට්ඨිය කවදාවත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ කවුරු හරි කියූප එකක් අහලා තේරුම් ගත්තොත් පමණයි. ඒ නිසා සම්මාදිට්ඨිය ඇති කිරීමට පරතෝෂ ප්‍රත්‍යය 50ක් බලපානවා. කරු ස්වාමීන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය ආනාපාන සති සූත්‍රයේ බුදුන් වහන්සේ එවන විට සිටි රාතන් වහන්සේලා විශාර ප්‍රමණයටයි දේශනා කරන්නේ. එම රාතන් වහන්සේලා ඒවන විට වඩන භාවනා සියල්ල විමසලා මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ. ඒ නිසා මාර්ගපරලාභීන්ට දේශනා කර ලැබු මේ ගැඹුරු භාවනාව ආදුනික අයට මුලින්ම අද ලෝකයේ භාවනා කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් පැහැදිලි කිරීමක් මේ චිතින් පතමි. මේ කතාවේ සත්‍යක් නැතුවත් නෙවෙයි නමුත් අර්ධ සත්‍යයක් තියෙන්නේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන එතන හිටියේ රහතන් වහන්සේලා කියලා නෑ. එතන ඉඳලා තියෙන විවිධ භාවනා කරන අය නායකත්වය අරගෙන තියෙන සාරිපුත් ආදී ලොකු ස්වාමීන් වහන්සේලා මහා ස්වාමීන් වහන්සේලා හිටපු සීල දෙනාම රහත් වෙලා ඉන්නවා කියන එක ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන්නේ නෑ. සියලු භාවනා ක්‍රම තියේදී ගොඩක් කරන භාවනාව නම් වශයෙන් සඳහන් කර දෙන සීල දිනාටම ආනාපාන සතිය පුරුදු කරලා තියෙනවා. ආනපන සතිය සත්වංචාන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා මේකේ ආධුනිකයට ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රෙත් පටන් අරගන්නේ ආනාපානෙ. සතිපට්ඨාන සූත්‍රයේ ਸਰවත්‍ංශේ දේශනා කරලා තිනවා අද පැවිදි වෙච්ච එකනටත් ඒක උගන්වන්න මධ්‍යමිකයටත් උගන්වන්න හොඳට වයසකදී තරුණාංශ කෙනෙක් આવොත් එයාලට උගන්වන්නයි කියලා. මේ ආනාපාන සති සූත්‍රයේ මැදදී සඳහන් කරලා තිනවා මුට්ටස්සතිස්ස අසම්පජානස්ස නාහම්බික්කවේ ආනාපාන සති සමාධින් වදාමි කියලා ආනාපාන සතිය මොට වෙච්ච සතිය තියෙන කෙනෙකුට හෝ සම්පජාඤ්ඤේ නැති කෙනාට කරන්න බෑ කියලා විතරක් කියනවා බුදුහාමුදුරුවෝ. හොඳ තීක්ෂණ බුද්ධියක් ඕනේ ආනාපාන කරන්න ඒක ආධුනිකකම නෙවෙයි. ආධුනිකයට තීක්ෂණ බුද්ධිය නෑ. ප්‍රවීණයට තියනවා කියලා අගන සමහරුන්ට ස්වභාවයෙන්ම හිටිනවා. සමහරට හිටින්නේ නෑ. හිටියේ නැති කෙනාට ආනාපානිය අහුවෙන්නේ නෑ. මෙත්තා අසුව බුද්ධානුසසී චරිතානුස්සති කියලා වගේ මේක ලියලා තියෙන්නේ මරණානුස්සතියේ. ආදී පහසු භාවනා ක්‍රම තිබියදී ආනාපානසතිය පහසු භාවනාවක් තියෙනවනේ ඒක කිරුවට දෝෂයක් ඇත්තේ නැහැ. මේ තියේදී ආනාපානෙ උගන්වන්නේ ඇයි කියන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ පහසු භාවනා ක්‍රම මගින් නිවන් අවබෝධ කිරීම අපහසුද? මේ කිසිම භාවනාවකින් නිවන් ලබන්න බෑ. මෙත්තා, අසුභ, බුද්ධානුස්සති, මරණානුස්සති ඔක්කොම ධානයක් විතර ලබන්නේ. ඊට පස්සේ විපස්සනාට යන්න එපායි. විපස්සනා දක්වාම යන ආනාපාන සතිය භාවනාව ගැඹුරුයි. නමුත් ඕනම ආධුනිකයෙකුට හරියට කරනවා නම් තේරුම් ගන්න පුළුවන්. ඉතින් කාට හරි තියෙනවා නම් ඇත්තටම ලේසි ක්‍රමයක් සමාධිය ඇති කරන්න මෙත්තා අසව බුද්ධානුස්සති මරණානුස්සති කියලා එකක්වත් අහක දාන්න එපා. ඒක කරලා හිත කීකරු වුණාට පස්සේ ආනාපාන සතියට දාන්න. මේ සඳහන් ඒ වගේ මගපල වලට යන්න අපහසු වෙයිද? නෑ ආනාපාන සතිය නෙවෙයි නිවන් ලබන්න අනිවාර්යයෙන් විපස්සනා කරන්න ඕනේ. දැන් මේ මෙත්තානු මෙත්තා බුද්ධානුසතිය අසුව මරණාසති කියන ඔක්කොම සමත විතරයි. ඒවෙන් විපස්සනා උගන්වන්නේ නෑ. ඒකෙන් සමාධිගත කරගෙන විපස්සනාට දාන්න ඕනේ. විපස්සනාට දාන්න ගියාම මේ ආනාපාන සතිය විතරක් නෙමෙයි තියෙන්නේ. හැබැයි එකයි මතක තියාගන්න ඕනේ සමත විදර්ශනා කියන දෙකටම අදාළ වෙන එකම කර්මස්ථානේ ආනාපාන විතරයි. ආනාපානේ සමත වඩන්නත් පුළුවන් විපස්සනා වඩන්නත් පුළුවන් නිසා ඕනම යෝගාවචරයකට ඒක බැස ගන්න පුළුවන්. සමූහයකට කියලා දෙනකොට කියලා දෙන්න පුළුවන්. හැබැයි සමහරකට ආනාපාන බැරි නම් يعني සතිය මොටනම් සම්පජඤ්ඤේ නැත්තම් මෙත්ත අසුභ බුද්ධානුසති මරණානුසති කරතයි. ඒ කියන්නේ සමාධිය වඩ아가න ආය ආනාපානට එන්න වෙනවා. ආනාපානේ හරහා තමයි ආනාපානෙ විතරක්ම නෙමෙයි මම මෙතන ආනාපානකින් අදහස් කරන්නේ විපස්සනා. විපස්සනාට එන්න ඕනේ නිවන් දකින්න. ඉතින් ආනාපානෙ ගියාම දෙකම කරගෙන යනවා. සමහර සමත පූර්වංගම ක්‍රමයටත් ආනාපානට බහිනවා. සමහර විපස්සනා පූර්වංගමටත් බහිනවා. සමහර යුගනන්ද ක්‍රමයටත් බහිනවා. ඒ නිසා ආනාපාන සතිය බොහොම පරාශයක් පදාශයක් මේ කව කරගෙන අරස කරගෙන යන භාවනාවක්. හැබැයි මම පිළිගන්නවා ඒක මොකද්ද මේ හැමෝටම අල්ලන්න නැති වෙන්න ඉඩ තියෙනවා. මේ ලියන එක නන්න කොහොමදත් අල්ලන්න නැතුව වගේ මට පේන්නේ. ඒකයි මේ වට වටවලල් ලැබිදින්නේ ආනපන සති තේරුණා නම් මෙච්චර ප්‍රශ්න අහන්න දෙයක් ඇත්තේ නැහැ. මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. නමුත් උත්සාහකරනද බැරි නම් බැරි කාරණා මොකද්ද කියලා දැනගෙන ඒ කෙලෙසේ අඳුනගෙන ඒකට සුදුසු බුද්ධානුසතිය, මෛත්‍රිය, අසුබෙන් මරණානුසතියෙන් කඩන්න. කඩලා පුළුවන් පස්සේ අපට ධාතු මනස්කාරය හරහා හෝ ආනපන සතිය හරහා හෝ බිම්බි මැකිලිම හරහා හෝ විපස්සනාවෙන් යන්න පුළුවන්. බුදුහන්සේ බුදුරජාණන් බුදුන් වහන්සේ පිරිනුවන් පෑමට පෙර භික්ඛු යන පදයේ සිවණ පිරිසටමයි භාවිතා කරලා තියෙන්නේ. ඔබ වහන්සේ භාවිතා කරන යෝගාචර යන යන්නද මේට සමාන අර්ථයෙන් එම යුගයේ භාවිතා කරන ලද්දක්ද? පසු කාලීන ආචාර්යන් විසින් යොදන ලද්ද වචනයක්ද? නෑ මේ බුදුරජාන් වහන්සේ පින්වන් පෑමන කලින් බික්කු යන පදේ සිව්වනක් පිරිසටම භාවිතා කරලා කියන එක බොරුවක්. එහෙම එකක් නෑ. බුදුරජාන් වහන්සේ පැහැදිලිවම බික්කු බික්කුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට ඒ ඒ නම් වලින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. නමුත් පිරිසේ වැඩිමහල්ම ආයත ආමන්ත්‍රණ තමයි සභාවට කතා කරන්නේ. ඉස්සරහම වාඩිවෙන භික්ෂු නිසා භික්ෂු කියන නමෙන් පාවිච්චි කරනවා. ඒක හරියට පාර්ලිමේන්තුවට ගියාම අපි කතානායකට කතා කරන්නේ. කතානායකට කතා කරුවට ඒකෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව තමයි. සභාවක කතා කරනකොට අපි සභාපතිතුමයි කියලා කතා කරනවා. එයා ලොක්කා යාට කියනකොට සභාවටම ඇහෙනවා. ඒ වගේ බික්කු කියනම පාවිච්චි කරන්නේ ඉස්සරහමින් වැඩිමාල් පිරිස නිසා ඒකෙන් මුළු සභාවටම කතා කරනවා. ඒ නිසා ඒක මේ සර්වචන්හන්සේ ඉන්න කාලේ ඔක්කොටම බික්කු කියනම පාවිච්චි කරේ නැහැ. සූත්‍ර අටුවාවේ කියලා දීලා තිනවා බික්කු කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්න આવුත් කියලා අර්ථයක් දීලා තිනවා. බික්ඛු කියන නම බික්ඛු පුරුෂලිංග පදයක් ස්ත්‍රීලිංග පදයේ බික්ඛුණි මේ පාවිච්චි කරුවේ උපසම්පදා වෙච්ච පිරිමි පක්ෂයට බික්ඛුණී කිව්වා ස්ත්‍රී පක්ෂයට නිසා ඒකේ එහෙම පටලැවිල්ලක් භාෂිතය ඇත්තේ නැහැ. නමුත් අර්ථ නම් දෙන්න පුළුවන්. නමුත් ඒක මේ විදිහේ ප්‍රකාශයක් කරන තරම් මේ පසුබිමක් ඒ කාලේ තිබිලා බවක් පේන්න දෙන්නේ නැහැ මේ ත්‍රිපිටකය කියවනකොට. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පර්යංකේදී ආනාපාන පවත්වාගෙන නොහැකි නිසා ගණන් කිරීමේ ක්‍රමයක් දුන්නද මට ඒ ක්‍රමයට හුස්ම රැල්ල පැවැත්විය නොහැකි විය. මම දිගටම ආස්වාද ප්‍රසවාසයේ බලාගෙන යද්දී ඔබ වහන්සේ කී අන්දමින් හුස්ම රැල්ලේ අග ආස්වාසයේදී ප්‍රස්වාසයේ බවත් ප්‍රස්වාසයේදී ආස්වාසයේ බවත් වැටුණා. මේ රැල්ල උඩු කයි වලල්ලක් මෙන් දිව ගියා. මේ දැනීම මා නිවැරදිද වැරදිද? සක්මණද වම දකුණ එකිනෙකට බැඳුණු මාලයක්සේ දනුනේ. කරුණාකර මේ සඳහා උපදේශයක් දුන්න මැනවි. එතකොට මේ ආනාපාන මේ විදියට චක්‍රයක් විදියට කරකනවා නම් එලා හිත සද්දක නෙවෙයි නම් වේදනාවක නෙවෙයි නම් හිතවිල්ලක නෙවෙයි නම් මේ කයේ වලල්ලක් විදිහේ අනේකත් මනෝ විකාරයක් නෙවෙයි නම් මේ ක්‍රමේ හරි. මේ දැකලා තියෙන ආනාපානෙම නම් කොයි ආකාරයෙන් දැක්කත් ආනාපානෙම තමයි. සක්මන් කරනකොටත් එක විදිහට මාලයක් වගේ වැටෙනවා නම් හිත පිට යන්නේ නැත්නම් ඒ ක්‍රමේ හරි. මේකට කියන්නේ ආකාර පඤ්ඤාති කියලා. ගොඩාක් ආකාර තියෙනවා ඒකේ අරමුණක. ඉතින් ඒ නිසා ගොඩක්කල් බලාන බලාන යනකොට ඔය තියෙන ආකාරයේ තව දාසකට තව එකක් වෙනවා. තව කෙනෙකුට තව එකක් වෙනවා. ඉතින් එක්කොටම විවෘත මනසකින් කරගෙන යනකොට ආනාපානය කියලා කියන්නේ විපරිණාමයටපත් වෙන එකක්. ශක්මන කියලා කියන්නේ විපරිණාමයටපත් වෙන එකක්. මේ නිත්‍ය සංඥාවක ඉඳගෙනයි මේ උත්තරේ ලියලා තියෙන්නේ. මේක මම දැක්ක එක එහෙමමයි කියලා. නෑ. දවසින් දවස වෙනස් වෙනවා. වෙනස් වෙන බවට ඉඩ තියලා බලන්න. බලනකොට මනෝ විකාරයක් වෙන්න දෙන්න එපා. හිත පුළුවන් තරම් අර සද්ද වේදනා හිතවිලි වල නැත්තම් හොඳයි කියන අදහස් තමයි ගන්න තියෙන්නේ. සක්මන් භාවනාදී හුස්ම ඉහළ පහළ යන ක්‍රමයේ සියයට නගාගෙන සක්මන් කිරීම සුදුසුද නැද්ද යන්න කරුණාකර පහදා දෙනෙමින් ඉල්ලමි. ඒකට මට ප්‍රශ්නයක් අහන්නවා සක්මන් කරනවාදී වම දකුණු වශයෙන් කරන්න බැරි නිසාද මේ කරන්නේ? එහෙම නැත්නම් සක්මන් කරනකොට ඉබේම වම මේ හුස්මට හිත යනවද කියලා ඒ දෙක ඒ තොරතුරු ඒ හරස් ප්‍රශ්නේ අහන්න නැතුව මට උත්තරයක් දෙන්න බෑ. කවුරුහරි මේ ප්‍රශ්න ලිපෙකනා ඉදිරිපත් වෙනවා නම් මම දැනගන්න කැමතියි. සක්මන් භාවනාදී වම දකුණු වශයෙන් කරන්න බැරි නිසා හුස්ම ඉහළ පහළට යන එක බලනවාද නැත්නම් වම දකුණ කරගෙන යනකොට ඉබේ වැටෙනවද එහෙම නැත්නම් සක්මනේදී වම දකුණ බලනට වැඩිය හුස්ම ඉහළට පහළ වෙනවා බලන එක හොඳයි කියලා හිතකින් මේ ප්‍රශ්න ලියන්නේ කියලා මට තේරෙන්නේ ඒකට උත්තර දෙන්න නම් මට පුළුවන් මේක සාකච්ඡාවට ලක් කරන්න. මේ ප්‍රශ්න කොටක තියෙනවා මේ අකුරු වල දෝෂ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මම මේ කියවන්නේ මට තේරෙන ප්‍රදේශ ටික නිවැරදි කරලයි නමුත් මේ ලියලා තියෙන ඔක්කොම හරි කියලා හිතන්න එපා. ඒ විශේෂයෙන් පාලි ලියනකොට ගොඩක තියෙනවා මේ ලියමනේ දෝෂ. මේකෙත් තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන ඇසට රූපයක් ගැටීමේ හඳුනා ගැනීම චක්කු විඥානයයි. එයම අවබෝධ කරගෙන ඇත්තේ මෙසිය මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබේද ඔබ වහන්සේ ඊට කවුරිලා පිරිසක් ඉලා සිටිමි ඇසට රූපයක් ගැටීමේනේ හඳුනා ගැනීම චක්කු විඥානයයි නැත්නම් රූප දකින්න හිත කියලා තමයි චක්කු විඥානය කියන්නේ හිතට පුළුවන් රූප බලන්න දකින්න පුළුවන් ශබ්ද අහන්න පුළුවන් ගන්ධ රස බලන්න පුළුවන් ඇහි පහළ වෙන හිත රූප දකින්න හිතට කියන චක්කු විඥානය කියලා මේකේ තියෙන ඇසට රූපයක් ගැටීමේනේ හඳුනා ගැනීම චක්කු විඥානයයි මේක එච්චරම අංග සම්පූර්ණ නෑ මේ ව්‍යාකරණේ බලන හිත රූප බලන හිතට කියනවා චක්කු විඥානය කියලා නැත්නම් ඇහි පහළ වෙන හිතට කියනවා චක්කු විඥානය කියලා ගරු ස්වාමීන් වහන්සේ මගේ කැස්ස නිසා භාවනා කරන පින්වත් පිරිසට බාධාවක් වේයි හිතමි. මට තමගේ භාවනා දියුණු කර ගැනීමට ලොකු බාධාකයි. සිතන්පත් කර ගැනීමට නොහැකි වීම නිසා භාවනා නාත්වා ආපසු ආයතය හිතමි. වහන්සේ මට සමා වෙමින් මීට කල යුත්තක් වදානමෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඉතින් මේක කැස්ස ස්වරූපේ තියෙනවා නම් ක්‍රම මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙන විදිහට එකක් තමයි නිතරම ලේන්සුවක් හරි මොකක් හරි මෆ්ලර් එකක් තියාගන්න කයින්කොට ටික තියාගන්න මොකද එකක් කයින්කොට ගොඩක් විස බීජ පිට වෙනවා දෙක හොඳට කට ඇරලා ඒ ලේන්සුවක් හරි මොනවාරි තියලා කැස්සොත් ශබ්ද පිට වෙන එක 150ක් විතර කැපිලා යනවා. බය නැතුව කහින්න පුළුවන් ඒක. දැන් එහෙම නැතුව කහිනකොට කහින්නේත් බාගෙට. මේ කොච්චර කැසත් ඉවරයක් නැහැ. ඒ නිසා හොඳ ලේන්සුවක් තියාගෙන ඉන්න. ලේන්සුව නැත්නම් මොනාරි මෆ්ලර් එකක් තියලා හොඳට කහින්න. එතකොට බාධා වෙනව අඩුයි. එහෙම නැත්නම් මට යෝජනා කරන්න පුළුවන්. එහෙම බාධා වෙනව නම් අර පැන්ට්‍රියේ තියෙන තේ හදන තැන එතන පුටුවක ගිහිලා භාවනා කරන්න. එතකොට මෙහෙට හුඟක් බාධා වෙනව අඩුයි. ඒ අර ප්‍රත්‍යවල කරද්දී හිටියා කීපතාවක් කිව්වා. කිව්වට මොකද මේ එක්කෙනෙක් කහිනවා. දිගටම කහිනවා ඊට පස්සේ මතක් කරාම කිව්වා නිදි කැලක් තියලා කහින්නේ කියලා. නෑ අහන්නේ නැහැ පස්සේ බලනට එයා දොස්තර කෙනෙක්. ඉතින් කියලා බෑනේ බේරන්න බෑනේ. ඒගොල්ලෝ යෝ අපිට කියලා දෙන්නේ. ඉතින් අනිකට කරදරයි දෙක තුනම කියලා කිව්වත් ඒ අහන්නේ නැහැ. එකක් වෙන්නේ ඒ රෙදි කැල්ල ගන්නකොට කැහැලා ඉවර වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට ඒ කැස්ස වේගය එනකොට ඉර කරගෙන ඉන්නවා දැන් එන එකක් නැහැ එන එකක් නැහැ කියලා. ඉන්නකොට එකපාරට මේක ලෑස්ති වෙනකොට එළියට. ඒකෙදි කලබල වෙනකොට අර කැස්ස නිසින්ින්ද වෙන්නේ නැහැ. හොඳම වෙලේ තමයි රෙදි කැල්ලක් තියලා ඒ රෙදි කැල්ලට හොඳට කහිනකොට හොඳට කට ඇරලා හයියෙන් කහින්න පුළුවන්. දන්නා අරකින් අර සද්දෙච්චර පිට වෙන්නෙත් නැහැ විස බීජ යන්නෙත් නැහැ එතකොට දෙසරත් විතරක් කෑපම ඉවරයි දැන් මේ දි කහිනකොට බාගෙට අඩලෙට කහින්නේ මොකද අර බාධා වෙනවයි කියලා ඉතින් මේක ඇදි ඇදි යනවා මේ ගොඩවකට ඉන්න සමානට කට කෙල උන්නවා සමහර ඔඩුව පාත් වෙනවා ඒ වගේ දේවල් වලදී මේ හිත සැකෙන් දෙකට දෙතාවර කරන්න ගත්තොත් ওই ප්‍රශ්නේ විසඳන්න බෑ ඒ නිසා ගාමිණාන්ත එතකොට කැක්ක ඉන්න කෙනෙක් මේ භාවනා කරන තැනකට එන එක සුදුසු දැන් මට කැස්ස තියෙනවා. මම දැන දැන මම ඇහිල්ල මෙතන කහිනවා. කහින අනිත්‍යයට බාධා මට එහෙම පාපයක් සිද්ධ වෙන්නේ නෑ. ඇත්තටම අනික් කට්ටියට වැඩි එයාට අවස්ථාව දෙන්න ඕනේ භාවනා කරන්න. කැස්ස තියෙන මනුස්සයෙක්. මොකද කැස්ස තියෙන මනුස්සයත් මිනිස්සෙක්. මිනිස්සෙක් අවස්ථාව දෙන්න නමුත් දැන් මගේ කැස්ස නිසා මේ ඉන්න වටේ ඉන්නට බාධාක. ඒගොල්ලන්ගේ සමාධියට බාධාවක්. නෑ මේ ප්‍රශ්නේ ඇත්තට එතනින් තමයි නගලා තියෙන්නේ. මට බාධායි කියන හැඟීමෙන්. නමුත් ඒක මේ සමහරලාට ආවට පස්සේ කැස හැදෙන්න පුළුවන්. සමහරට විවිධ හේතු නිසා එන්න පුළුවන්. කැස තියෙන බව දැනගෙන මෙතෙන්ට එනවා කියන එක නම් හොඳ නැහැ. නමුත් ඒක නෙවෙයි වෙන්නේ. වෙන්නේ හිත කෝල වෙනවා. සැක වෙන්න පටන් ගත්තට පස්සේ අමතර කෙලෙන්න පටන් ගන්නවා. කෙලෙන්න පටන් ගත්තට පස්සේ සමහරුට මොන්න තාලෙන්වත් බේරන්න බෑ භාවනා කරනකොට කෙල වැක්කෙනවා. කැස්සෙනවා. ඒ විවිධ මේ කෝල ගති කියලා තියෙන්නේ. කෝඩු ගති කියලා. ඉතින් ඒක කැස්ස හරහාම යන්න ඕන සෙනඟ හරහාම යන්න ඕන භාවනාව හරහාම යන්න ඕන. කැස්ස විතර නෙමෙයි අපි හඳන්නේ මේ ඇඟ කන පිට හරව අනිත් පැත්ත. ඉතින් ඉතින් ඒ මිනිස්සු ඔක්කොම අයින් කරොත් එimhe කවුද භාවනා කරන්නේ? <laughs> ඒක එක නයික එකකට තියෙන ගාය. ඌව ගායවල් ආවේ නැත්නම් භාවනා වෙලා නැහැ. එච්චරයි කියන්නේ. ඔයෙන් පේන්න තියෙන්නේ මේ භාවනාවේ විකෘති මතු කරනවා. ඒ විකෘති නැතුව හරියට මේ බුදුහාමුදුරු හිටගෙන ඉන්නවා වගේ ඉඳගෙන ඉන්නවා කියලා තමයි කට්ටිය ඉන්නේ භාවනා කරනකොට. එහෙම වෙනකන් තමයි ගෙදරට වෙලා ඉන්නේ. ඇදගෙන වෙන්නේ නැතුව, කහින් නැතුව භාවනා කරන්නේ. ඇවිල්ලා බලන භාවනා භාවනා ශාලාවල විතර විකාර කොහෙවත් නැහැ. මේ විකාර කරන්නේ මේ විකාර කරන්න ආසාවක් නෙමෙයි මේ සංසාරයෙන් ගැලවෙන්නයි. අපි එකිනෙකාට ජීවිස ගන්න මාත් ආයේ භාවනා කරන උඹත් ඉන්නේ භාවනා කරන ඉතින් මට මෙහෙම දෙයක් ඉවසපන්. හැබැයි මේ පුද්ගලයා දැනගන්න ඕනේ අනවශ්‍ය විදිහට බාධා කරන්නේ නැතුව. ඒ කියන්නේ කැසේනවනම් තමයි පිට වෙලා ගිල පිරිසුදු විවේක දනගල එක කරලා එනවා. එහෙම නැත්නම් අර විදිහට රෙදි කැල්ලක් තියලා හරි ඉතින් නැති බැරි කමට පුළුවන් නම් කයි නැහනේ. නැති බැරි කමට එයා ඒකට පිළියම් කරනවා. ඒකදී අනික් අයට වැඩි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. නමුත් අනික් ඇත්තෝ චිර දිනාම හිතන්න ඕනේ මේ මනසත් එක්කමයි මේ ගමන යන්න ඕන. ඒ මේ කොයිද මේ හිමාලය නගිනකොට මේ හොඳ ඊලන්දාරි දෙන්නෙක් නගින්න පටන් ගත්තා. නගිනකොට මගේ හිටලු නාකියෙක් අනේ ඊලන්දාරියෝ මාහත් යඤ්ඤම් කියලා හිතාන ආවේ මගට එනකොට බොහොම අමාරු වෙනවා කිව්වත්. කියලා දැන් පාරයි ඉන්නවලු. ඒක ඊලන්දකට ලොක්කඹ දැනගන්න පොයි වයසට ඉන්න හිමාල ළඟින් මුල නප්පලයන් යන්න කියලා ගියා. අනික් විනියා කරපදේ ලොක්ක කරේ තියාගත්තා. දැන් කරේ තියාන යනකොට යනකොට අර ඉස්සලා ගියේ එකන ලොක්කට බැනලා ගියේ එකන දැන් පරිසකන හිමිටනේ යන්නේ. යනකොට යනකොට මග කලන්ත හැදලා වැටලා හිටියලු. මොකද හිමාලය නගිනකොට එක වේගෙන් ගියොත් ඇතැම් 1000 දී ඔක්සිජන් ප්‍රමාණය 130ක් බහින. ඒකට පුරුදු වෙන්න රැයක් ඉන්න ඕන. ඊට පස්සේ තමයි ඊගාව ඇතැම් අඩි 10 නගින්න ඕන. ඒකේ ඊට පුරුදු එක රැයක් ගියට පස්සේ තමයි තුන්වෙනි අඩි 10 නගින්න පුළුවන්. අරයා නෑ අරගෙන ගියා. මේ මචං හතිමුණින් දාගෙන ලොක්කත් කරේ තියන දාගෙ දාගෙන යනකොට කලන්ත හැදලා වැඩි. ඊට පස්සේ කොල්ල ඔහොම බෑ ලොක්කෝ. අර මනසට කතා කළේ කොල්ල ඔහොම හදිසියලා ගිහිල්ලා බෑ. මේ කවුරු හරි කරේ තියාන යනකොට හිමීට ගමන යන්නේ. ඒකට හොඳට දහඩියක් දානවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර පින පැත්තෙමුත් යමක් වෙනවා. ඒතර ලොක්කටත් ජොලියක් තියෙනවා. මේක දවසක් ඔය මේ කුන්දාස කුමාරතුංග මහත්තයා ලියලා තිනවා මේ හදිසියෙම වෙසක් දවසේ බුද්ධ ජයන්තියට පණිඩියක් කාලේ බුදුහාමුදුරුවෝ කැලණියට වැඩියයි කියලා. ඉතින් බස් එකට ඇසළු යන් යන් කියලා මොන්න පිස්සුද කිට්ටු කරන්න බැරිලු හැම බස් එකම පිටලලු පානදුරෙලු බස් එකට බස් වල වැක්කෙරිලා එල්ලිලා යනවලු. එතකොට ලොක්කෙක් ඇවිල්ලා කිව්වලු මටත් තාසයි මහත්තයෝ බුදුහාමුදුරුවෝ දකින්න කියලා. ලොක්කෝ උඹට තියා මටවත් යන්න බෑ. පේනවද බස් එකේ හැටි කිව්වලු. ඒ වුණාට මහත්තයෝ ඉතින් කවදා දකින්නේ කියලා දැන් ලොක්කා අඬ අඬ ඉන්නවලු. එක බස් එකට කිට්ටු කරන්න බැරිලු. පස්සේ එක නතර කරන්න දෙන්නතුළු බස්. කඩාන වල එක බස් එකක් ඇවිල්ලා කවුදෝ බහින්ට නැත කරපු වෙලාවේ කුමාරතුමා කිව්වලු ලොකට උඹ නැගපන් ඉක්මනට කියලා. බස් එක ලොක්ක අල්ලනකොටම ඇද්දුවා. වැටුණා. මෙයා පස්සේ ඉඳලා මේ මොකද උනේ කියලාලු කමන්නේ මහත්තයෝ ඉතින් මොන කරන්නද ඉතින් මාත් උත්සාහ කරා වැටුණා නලල පැලුණා අමාරු කී කියා මෙයා උපස්ථාන කරනකොට පිටිපස්සෙන් ඇවිල්ලා කවුදෝ තට්ටු කරාලු. තට්ටු කළා වන්දර බුදුහාමුදුරුවෝ මම එන්න තමයි හිතාන හිටියේ කිව්වලු මේ වැඩ දකින්නකොට මං ආපහු යනවා කියලා. නාගින්න සලකන්නේ මෙහෙමනම් මං එන්නේ නැහැ කිව්වලු කැලණියට. යටිල් ඉර දෙනවා මං විතරයි පුදුන් දැක්කේ කියලා. ඒ පාරේ යන කවුරක්වත් අතට අත කාර්යව කරට ගන්න යන්න එපා. ඒක මල වාතයක්. මොකද ඉන්නවා පිස්සු පිහට්ටෝ ඉන්නවා. කවුරු හරි යන්න උත්සාහයක් තියෙනවා නම් කැස්ස තියුණා කකුලක් නැති වුණත් මොන දේ වුණත් ඒ මනසකේ තියෙන මනසකමට සලකලා පුළුවන් හැටි උදව් කරනවා. බෑන්නම් කියන. ඉතින් දැන් මෙතනින් යන්නම් ඉතින් අපි දෙන්න මම අරට බෑ. එහෙම නැතුව දකින්නකොට මේ කැස මිනිසුන්ට මේක බෑ කිව්වොත් බුදුහාමුදුර අපි ළඟට එන්නේ ඒ පළල් මනසින්ම යන්න ඕනේ. මිනිස්සු අපේ ගමනට සාක්ෂියක්. අපේ ගමනට සාධකයක්. එයා ඇවිල්ලා තියෙන දූත මේවරකටයි. අපි මේ පණිවිඩය අහගෙන මොකටද ආවේ කියලා ලොක්කට සලකනවා කියන අදහස් කරන්නේ මේ ඔක්කොමලා එක්ක යන්න ඕනේ අපි. පුළු පුළුවන් කට්ටිය ඉස්සරලා යන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ඉබ්බයි හාවගේ රණ්ඩුව තමයි තියෙන්නේ. ඉබ්බ කල්ලාතෝ ගිහිල්ලා බුදිය ගන්න. එහෙ නැත්නම් කන් දෙනා කිනෝට ගිහිල්ලා ඌට කලන්ත ඇදලා වැටෙනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වෙලා තට්ටු කළා කියයි. එනවනේ බලන්න තියෙන ආසාව මාව මං එන්නේ නැහැ මං යනවා යන්න කියලා. ඒ නිසා මේ ඉන්න ඔක්කොම වගලගෙන මේ මේ පිස්සන්ට පියහටන්ට අඬ ගහන යන්න දෙන ගන්න මේ එහෙම අමාරුකමක් තියෙද්දී හරි මේකට අඩිය තියන්න එනවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඇත්තටම අපි හරියට නීති දාන මෙහෙට එන්න ඉස්සලා මේ මේ තියෙන දේවල් ගන්න එපයි කියලා. ඉතින් පහුගිය දවස්වල මේ දොරවල් වල බෝඩ් ගහන්න ඉඩ නැහැ. මේ මේ සුසුකම් තියෙනවා බෑයි කියලා. ඊපස්සේ දුලිප් මහත්තයා කියලා දෙනවා ස්වාමීන් වහන්සේ ඔය වගේ ගියොත් එහෙම Nissan වගේ වගේ තැනක කවදාකවත් පටාචාරාවට එන්න වෙන්නේ නැහැ. සෝපාකට කවදාකවත් එන්න හම්බ වෙන්නේ නැහැ. අඟුලිමාලට කාදාකත් දෙන්න මේකට එන්න වෙන්නේ. ඉතින් પરම්පරා ගානක් අටසිල් රැකපු, දන් දීපු, සිල් රැකපු, අංග පුලාව තියෙන ඔක්කොම තියෙන අය විතර එහෙම නෙවෙයි. මේක සරල කරන්න ස්වාමීන් අපි කියමු කරදර කරන්න එපයි කියලා. නමුත් කරදරයක් වුණත් කමන්නේ අනේ මාව ගෙනියන්න කිව්වොත් පුළුවන් නම් ගමු කරක. එහෙමයි යන්න ඕනේ. එතකොට අනික් ගොල්ලත් හිතාගෙන ඉන්න ඕනේ. අපිට මේ ඉන්ටර්සිටි එකේ ලක්ෂරි බස් වල යන්න හම්බ වෙන අපි ලංගම් බස් එකේ යන්නේ. ඉතින් යනකොට ළඟ ඉන්න මනුස්සයෙක් අහිනවා. බස් එක නැතර කරලා මූත්‍රා කරන්න යන්න ඕන කියනවා. ඉතින් අපිට කියන්න බෑ ඉක්මන් කරන්න ඕන කියලා. ඒ ගමනේ හිමිහිට හැබැයි හරි දුක්ඛ සත්‍ය අවබෝධ කරමින් යන ගමන. හරි හදා බෙදා ගන්න යන ගමනක්. ඔය සිරිපාදේ යනකොට ඔය තාම තියෙනවා ඒ ක්‍රමේ දඹදිව මේ බුරුමේ හොඳටක වයස කම්මලා යනවා ඒ ගෙනියන්න මිනිස්සෙක් ඉන්නවා. ওই මැණික් ගරන්න හදලා තියෙන කූඩේ වගේ දිග මේ ඩස්බින් තියෙන ලොකු ඒ වගේ කූඩයක් හදලා ඒක කරේ තියාගනවා රාම්මා අර කූඩ ඉඳ ගන්නවා. මේකට අත් දෙක දාගෙන හරි ගස ගන්නවා උඩටම යනකම් ගෙලිනවා. තව තියෙනවා වේවල් පුටුවක් හදලා හතර දෙනෙක් අරගෙන යනවා. කුලියට කරන්න හැබැයි. ඉතින් ඒ අන්තිම මැරෙන මොහොතේ ඒ චෛත්‍යය නගින්න ඕනේ අම්මට. යනවා. ඉතින් මිනිස්සු අනගහන කියලා වන්දනා කරලා අර ගන්න එනවා. තව කට්ටිය ඉන්නවා ඊලන්දාරි එහෙම එන කට්ටියට බැරි නම් ඒගොල්ලෝ කරේ තියන්න අරගෙන ගිහිල්ලා මේ උදව්පකාර කරනවා. දැන් මෙහෙත් එහෙමනේ සිරිපා දෙනකොටත් එහෙමනේ. පුළු පුළුවන් විදිහට මේ දඬු කෝඩු කියලා හරි ගන්න, කිරි කෝඩු කියලා හරි ගමන්නේ. ඇදගෙන යන එකයි තියෙන්නේ. නිසා ඔය හැම කෙනෙක් කරාම දේව දූතෙක් එන්නේ. හැම කෙනෙක් කරාම මේ මේ දූත ලක්ෂණයක් තියෙනවා. කැස්සෙත් හොඳ දූත ලක්ෂණයක්. කමන්නේ අම්මා කහින්න බය වෙන්න එපා. සම්මා දිට්ඨිය කියන එක එච්චර ලේසි නෑ පැහැදිලි කරන්න චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් මිච්ඡා දිට්ඨිය කියලා කියනවා. ඉතින් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද ඊගාට? ඉතින් ඒව එක එකක් අවබෝධ කරනවා කියන එක ලේසි නෑ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම, පුළුල් දැක්ම, යහ දැක්ම. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වැරදි දැක්ම, පටු දැක්ම, වැරදි දැක්ම. ප්‍රඥාව උදව් කරනවා සම්මා දිට්ඨියට එන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මැද මාවතේ මැද මාවතේ පළවෙනි පුරුක. ඉතින් එන්න අන්ත දෙක අතහරින්නත් මැද තෝරගන්නත් ඒක නීරස වුණත් ඒක යන්න ඕන කියලා දැනෙන්නත් ප්‍රඥාව තියෙනවා. මේ ප්‍රඥාව තියෙනකොට තේරෙනවා තමයි මෙචෙක් කල් අපි හිතියේ ඒකාන්තයක් අල්ලගෙන ඕකේ සත්‍ය නෑ. ඒ අන්ත දෙක අතහරිනකොට ලෝකේ සම්මුතිය අතහැරෙනවා. ලෝකේ බහුජන මතය අතහැරෙනවා. ඒත් මට යන්න ඕන නම් මම ලෝකයා නොගියට මම මේ ගමන යන්න ඕනේ කියලා ඒ සම්මාදිට්ඨිය එනකොට ඊතුරු සම්මා සංකප්ප වාචා කම්මන්ත ඒ සීන ටිකත් පෙළ ගැහෙන්න පටන් ගන්නවා. කොහොම හරි මේ සම්මා දිට්ඨිය කියන එක ඒ වගේ මේ කෙටි අර්ථකථනයෙන් දෙන්න බෑ. ඒක ජීවන දර්ශනයක්. ජීවිතයත් එක්ක යද්දිම ටික ටික ටික ටික හරි ගස්සගෙන යන්න ඕනේ. මෝඩකම අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න. අනිත් එක කියන්න පුළුවන් ප්‍රඥාව කියලා කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි තමන්ගේ මෝඩකම දන්නකම. මම මෙච්චර මෝඩයි කියලා දන්නවනම් ඔච්චරයි ප්‍රඥාව කියන්නේ. තමන් මෝඩ නැහැ කියලා හිතනවා නම් ඒ ලෙඩේට බේත් නැහැ. හැම කෙනෙක්ම මෝඩයි. මම මම මෙච්චර මෝඩයි. මගේ මෝඩකම මෙච්චර තියෙනවා කියලා මෝඩකම ප්‍රමාණ කරන දන්නවා. ඒ මනසට කද්දාකත් වරදින්නේ නැහැ. ඒ මනසට ඕන කෙනෙකුට කියත හැකි මේ මයි ළඟ මේ මෝඩකම තියෙනවා නැති කරන්නේ කොහොමද කියලා. අගේ වෙන කෙනෙකුට ගිහිලා කියලා දෙන්න. මම මෝඩ නැහැ කිව්වට පස්සේ ඉතින් කලෙමුණි නැවුවා වගේ වතුරක් කෙරුවට යන්නේ. ඒ නිසා අපේ මෝඩකම දැනගන්නයි අපි යාළුවා හම්බ කරලා කියන්නේ මස්සිනා මයිලා වැරද්දක් තියෙනවා නම් කියපන්. මමත් උඹ එකක් තියෙනවා නම් කියන්න. ඔච්චරයි යෝගාවචරයි කියන්නේ. භාවනා කරනකොට එන හැම අඩුපාඩුවකටම සාදර වෙන්න ඕනේ. මේ අඩුපාඩු නිසානේ අපි වටවලල්ල ගියේ. ඒ අඩුපාඩුව දකින්නට පශ්චාත්තාප වෙලා කනගාටු වෙන්න ගත්තොත් යෝගාවචර කමක් නැහැ. නිහතමානීව උපේක්ෂකව මට එක දිගට ආනාපාන හතර පහක්වත් බලා ගන්න බෑ කම්මන්නේ මට එක දිගට පියවර හතර පහක්වත් තියා ගන්න ඕන ඔය කමන්නේ කීක යන්න යනකොට යනකොට යනකොට හතර පහ වෙනවා පහ හය වෙනවා හය හත වෙනවා ටික ටික ටික ටික වැඩි නිසා සම්මාදිට්ඨිය කියලා කියනවා මට උගන්නපු ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ අද්දිට්ඨිය කියලා මොනම දිට්ඨියක්වත් නැත්නම් ඒක තමයි සම්මාදිට්ඨිය මොන දිට්ඨිය තිබ්බත් ඒක වැරදි ඕනම දෘෂ්ටිය මිත්‍යා දිට්ඨිය නැතිකම තමයි හොඳම දෘෂ්ටිය ඊට ස්වාමීන් වහන්සේ මා භාවනාවට පහට විනාඩි 5ක් පමණ 15ක් පමණ භාවනා කරන ශිරයේ උඩු කොටසේ ඉදිකට සීගානකින් විදින්නාසේ වේදනාවක් සමහර අවස්ථාවල දැනෙනවා. ඒ කෙසේ හෝ වින්දරාගෙන භාවනා දිගටම කරගෙන ගියොත් පුදුම සහනයක් දැනෙනවා. එimhe සහනය සමග ඉදිරියට භාවනා ගෙන යන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉලාසිතේ. මේකදී ඉතින් මේ මට උත්තර දෙන්න පුළුවන් මෙහෙම විනාඩි 15ක් භාවනා කරන විට කියන්නේ මේ මොකද්ද කරන භාවනා කියලාවත් අඩු ගන්න කියන්නේ කමටහන මොකද්ද කියන්න තරමටවත් කමනහන ගරු කරන්න. මොකද්ද කරන භාවනාව? මම හිතා ගන්නවා ආනපාන කියලා. ආනපාන කරනාට උඩු කොටසේ ඉදිකටු සිය ගාණක් විඳින්නාසේ වේදනාවක් සමහර අවස්ථල දැනෙනවා. මේක පුරුදුකරනද මේ වේදනාව ආනාපාන කරගෙන විනාඩි 15කින් එනවා එන්නකොටම වේදනාව එන්නකොටම මට දැක් ගන්න පුළුවන්ද වේදනාව තියෙනකොට ඒ වේදනාව හරහා මට ආනාපාන දැන ගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ආනාපානේ බලාන ඉඳදී වේදනාව යනවා. එතකොට වේදනාව අගක් දැනගන්න. එතකොට වේදනාවේ මුලැමැදාක දකින්නේ ආනාපානෙත් එක්ක. ඊට පස්සේ සහනයක් එනවා. ඒ සහනේ එන්නකොටම සහනේ මුල දැනගන්න. සහනේ පවතිද්දී ආනාපානේ කරන්න. සහනේ හරහා අන විනිවිදලා ආනාපානේ දකින්න. ඊට පස්සේ සහනේ ගෙවුනට පස්සේ ආනාපානේ ඉන්නේ. ඒතර දුකක් අවශ්‍යපක් ආවත් ඒක දිගට ආනාපානෙන් බලන්නේ ඉදිරියට කරන්න තියෙන්නේ මුලින්ම කියපුව ආනාපානත් එක දිගට යන එකයි. නමුත් මේ ලියනකොටම තේරෙනවා භාවනා කරන අරමුණවත් මේ ලිපියේ නැහැ. මම කරන්නේ ආනාපානයි කියලාවත් නම්බු කරලා නැහැ. ඉතින් ඒ කියන්නේ මුලදීම ආනාපානට අවනම්බු කරලා. එතකොට අර දුක සැපට මත් වෙලා. මොකද කරන්න කියලා. දුකට සැපට මත් වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. දුකේ ධානාපාන කොහොමද සැපේ ධානාපාන කොහොමද කියලා ඒ හරහා ආනාපාන බලනවනම් දිගටම මල් මාලයක් කමුණු මිනිසයාගේ කොයි මාලේ මල ඇමනුවත් දිගට යන නූල වගේ තමයි ආනපාන. මූල කර්මස්ථාන. ඉතින් මූල කර්මස්ථානට නැවත යන්න මේ සහනයත් ලැබුණට පස්සේ නමු සහනය හරහා ආනාපානෙ බලන්න ඉගෙන ගන්න ඕන. වේදනාව හරහා ආනාපානෙ බලන්න ඉගෙන ගන්න. මේක නැවත නැවත වෙනවනම් හොඳයි. එතකොට අපිට වැඩි අවස්ථාවක් හම් වෙනවා. උල්කටු අයින්කොට ආනාපානෙ කොහොමද? සැපේනකොට ආනාපානෙ කොහොමද කියලා දැනගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාදී හුස්ම තුනීවි ගොස් හුස්ම ගැනීමට අපහසු බවක් දැනෙනවා. හුස්ම රැල්ල නැවතී ගියාසේ දැන විට ඇඟට පහසුවක් දැනෙනවා. වෙනත් කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. දෑතේ ඇඟිලි තුරු ලං කරගෙන සිටන විට තදට ගෑවෙන රිද්මයක් ඇඟිලි තුලින් දැනෙනවා. ආනාපාන සතිය වඩමින් සිටින විට සිටි විට මුලින්ම මේ தત્ත්වයේ ඇති වූදු ඇති වුණු දවසේ නැවත නැවත මේ தත්ත්වය ලබා ගැනීමට උත්සාහ කළා. දැන් හුස්ම රැල්ලට වැඩි වේලාවක් ගත කර නැත නොකරම හුස්ම නවතින වාසේ දැනුණත් හිඳ හිට හුස්ම රැල්ල වැටෙන වාසේ දැනෙනවා. ඇඟට පහසුවක් දැනෙනවා මිස වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ආට ශබ්ද ඇසෙනවා හිඳ හිට හිතවිලිත් වෙනවා කාර්ණිකව මේ தત્ත්වය පහදා දෙනු මැනවි. පළවෙනි වාක්‍ය ලියලා තියෙන පළවෙනි වාක්‍ය නොම ගැවන සුළුයි. පරියංක භාවනාවේදී හුස්ම තුනී වී ගොස් හුස්ම ගැනීමට අපහසු බවක් දැනුණා කියන එක ඇත්තට මේ ඒ තුනී වීම කවදාකවත් අපහසු බවක් ඇති කරගන්න නෙවෙයි මතුවෙන්නේ. අපහසු වෙන්නේ හිතට. බය වෙන කෙනසක නැත්තම් ඒක ලෑස්තිලා ගියොත් ඒක අපහසුයක් වෙන්නේ නැහැ. කොහොම නත් අනිත් ඊටු විශ්තික බොහොම හොඳට ලියවිලා තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියානින්න ආනාපානෙ දැනෙන දැනෙමින් කරන නැත්නම් මෙහෙම කියමුකෝ ආනාපාන ගුරුසූර තියෙනකොට සතියට වැඩිය හොඳයි ආනාපාන සියුම් කොට ඇති සතියේ. ආනපන සියුම් වෙලාට සතියට වැඩිය හොඳයි ආනපන අතිසූක්ෂම වෙන සතිය. ආනපන සතිය අතිසූක්ෂම දැන සතියට වෙන්නේ හොඳයි ආනපන නොදැනෙන සතිය. ඒ නිසා මේ සති මට්ටම් ආනපන ගෙවී යාමත් එක්කම සතිය එන්නේ එන්නේ එන්නේ මෝරනවා. නිමිත්තක් නැති තරමට යනවා අන්න එතනදී නිසක මනසකින් අන්‍ය විಹಿತ නැති මනසකින් ශ්‍රද්ධාව පිරිහ ගන්න නැතුව යන්න පුළුවන් නම් එදාට Tamanට Taman ගැන විශ්වාසය එනවා. තමන්ගේ භාවනා පිළිබඳ මෙතෙක් ගිය අපි බුදුන් විදහාගෙනනේ. ධර්මය අදාහගන්නේ දැන් නැහැ. දැන් තමන්ගේ භාවනා තමන්ට අදාහ ගන්න පුළුවන්. ඒක හැම පරියන්කේදීම එන්න අරින්න. ආවට පස්සේ වැඩි වේලාවක් ඉන්න අරින්න. ඉන්න ඉන්න ඉන්න තමන්ට තේරෙනවා මේ අරමුණ ගත්තේ මෙතෙන්න ගොඩ වෙන්නයි. නිමිත්ත ගත්තේ මෙතෙන්න ගොඩ වෙන්න මෙතෙන්න ගොඩ වුණාට පස්සේ නිමිත්ත ඒ අරමුණ අතාරින්න පුළුවන්. අර පල්ලෙහා තියෙන අපේ අර චිත්‍රයක් ඇඳලා කොනිසරණේ තේමාව මේ දක්වන්නේ ඒ කියන හත් නමක් උඩට ගිහිල්ලා තියෙනවා කන්දක් උඩට මේ නිමකක් බැඳගෙන පස්සේ උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගහලා තියෙනවා. ඉනිමකට පයින් ගහන එක සවුත් වැඩේනේ. නේ? උඩට නම යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහනවා කියව එක මහා ಗುಣමක වැඩක්. එනකට පැහු ගැහුවේ නැත්නම් ආයෙ බහින්න හිතෙනවා. ඒකයි. ඒ වගේ තමයි ආනාපානෙ ගෙවිලා ගෙවිලා ඉවරනාට පස්සේ ඒක අතහැරලා දාන්න. ඒකෙන් වැඩ ඉවරයි. දැන් ඉන්න තැන බලන්න. ආයෙ බහින්න හිතන්න එපා. බහිනව නෙවෙයි වැටෙන එකයි වෙන්නේ. ඒ ගැන උනාට නම් ආයෙ නැගිටින්න. ගිහිලා ඒ තලයේ ඒ තියෙන විවේකයේ ඒ තියෙන විස්රාමයේ ඒ තියෙන මේ උපේක්ෂාවේ වැඩි වේලාවක් හිටියොත් ඒ තුල සක්කාය දිට්ඨිය නෑ. ඒ තුල කෙලෙස් නෑ. ඒ නිසා ඒක හොඳට හුරු කරන්න ඕනේ. කවදා හරි ඒක තමයි මගේ නියම gedara හැබෑ gedara. දැන් මේ ඉන්නේ පටලවිලයි කියලා තේරෙන මට්ටමට එතන පුරුදු කරන්නේ. මොකද ඒක කෙලස් නැති තැන. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානී අතිශීම් අතිප්‍රණීත තත්වේ නිරාමිෂ සුවේ පවතින විට සිත කිසිම අරමුණක් නැත. සිත කය දෙකම නැත. මෙම සුවේ බිඳ වැටෙන්නේ හිතට වායු රූපේ සංඥා ඇතුළු වීම නිසයි. ඉබේම සිදුවෙන මේවා අනුසය කෙලෙස්ද මේට හේතු වන අනුසය කෙලෙස් වෙන් කර දැනගත හැකි වේද? දේව කෙලෙස් දුරු කිරීමට විශේෂයෙන් කළ හැකි යමක් තිබෙනවාද? නැත්නම් කාලයට ඉදදී බලා සිටිය යුතුද? කාලයට ඉදී බලා සිටිය යුතුයි. එච්චර තමයි කියන්න තියෙන්නේ. ඒතකන් දිගටම භාවනා කරන්න ඕනේ. කරමින් කරමින් මේකට යන්න ඕනේ, එන්න ඕනේ. යනවා කඩාන වැටෙනවා. ආය යනවා කඩාන වැටෙනවා. මේක හරියට ග්‍රීස් ගහන කෙනෙක් දැකලා තියෙනවා. ග්‍රීස් ගහන කෙනෙකුට පස්සේ කීතරක් බිම ඇනිනවා. ඇනකොට ඇනෝ අපිට ඉන කට්ටිය හූ තියෙනවා, විහිළු කරනවා. නමුත් වැටෙන හැම වෙලාවෙදිම අලුත් ග්‍රීස් ටිකක් බිමට එනවනේ. නැච උඩට ගිහිලා අලුත් ග්‍රීස් ටිකක් අල්ලපු ගමන් ලෙසකන වැටෙනවා. වැටෙන්නේ ඒ ග්‍රීස් ටිකක් එක්ක. ආයෙසරයක් දඟලලා ගියාට පස්සේ ආයෙත් අලුත් ග්‍රීස් තියෙන හරියට ගිහිලා අත තිබ්බ ගමන් වැටෙනවා. පිටලා වැටලා කොහොම හරි අර ග්‍රීස් ටික පිහෙනකම් නැග නැග ග්‍රීස් ගහන ගිනා වගේ කියලා කියන්නේ. භාවනාවත් ග්‍රීස් ගහන ගිල්ලක් තමයි. භාවනාවත් ග්‍රීස් ගහන ගිල්ලක් තමයි. ඒ නිසා ඒකේ සෙල්ලමට ගන්න ඕනේ ඒක. ඒක අවුරුදු උත්සවයක්. විස් ගහ නගිනවා කියන කවුරුද උත්සවයක් ඒ වැටෙන්න වැටෙන්න hina වෙන එච්චරයි පොඩි උන් අර නිකන් මේ නැගිටින්න හදනකොට පස්ස බිම යනගෙන වැටෙන්නේ තක් ගාලා ඉතින් එහෙම වැටෙන්නේ නැතුව පුළුවන් ද කොන්ද අහි වෙන්නේ නැහැ පොඩි කා නැගිටලා එක වෙලාවකදී වැටෙනවා දැන් නම් ඉන්නේ උඩ පොඩි උන්ට ගොම්පලෝක වැටෙනවා කියන එක කපට දකින්න හම්බෙන උන්ට ජැක් ගහලා කුරුඳි බැඳලා එකෙකුටත් වැටෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා දැන් හැදෙන එකෙකුට පිටකොන්ද නැහැ. ඉස්සර එහෙම නෙවෙයි ගොම්පලේ තිබ්බට පස්සේ මොකාක හරි ඉල්ලගෙන නැගිට අඩියක් තිබ්බ ගම වැටෙනවා. කවදාකවත් ඔළුව යන ගන්නවද බලන්න. එහෙම කරලා කළා තමයි කොඳු වැටේ හයියන්නේ. මේකෙත් එහෙම. ඒ නිසා මේ විස්තරය හැටියට මගෙන් අහලා තියෙනවා මට කියන්න තියෙන ඔව් කියන එකයි. අනිමිත්ත හිතක් හිත අවකාශයට යොමු කළ හැකිද? අනිමිත්ත සිතක් හිස් අවකාශයට යොමු කළ හැකිද? නැතිනම් කෙසේද? හැකිනම් කෙසේද? අනිමිත්ත හිත පවතින්නේ හිස් අවකාශයේ නම් නැතිනම් කෙසේද අනිමිත් හිත හිස්කරන්නේ එය දිගට අනිමිත් හිත පවතින්නේ හිස් අවකාශයේ නම් දිග කාලයක් ඒ පවත්වා ගන්නේ කෙසේද මේක අපි අහන්න ඕනේ ප්‍රශ්නයක් නෙවෙයි මේක නැවත නැවත යනකොට හිත තේරුම් ගත්තොත් මේක තමයි නික්ලේශී තන මේක තමයි මගේ හැබෑ නිවහන කියලා එයා ඉඳී ඒකේ ඒ එතන ගියාට පස්සේ මේ කාලය කියන එක අහුවෙන්නේ නැහැ දේශය කියන එක අහුවෙන්නේ නැහැ. කාලයෙන් සහ දේශයෙන් විනිර්මුක්ත වෙනවා හිත. කොච්චර වෙලා හිටියද, ඉඳගෙන හිටියද, හිටගෙන හිටියද කියන සංඥා නැති වෙනවා. ඉතින් ඒ නිසා මේක තර්කයකට හෝ රේඛීය ක්‍රමයකට උගන්වන්න අමාරුයි. නමුත් මේකේ තියෙන කලාවක් මේක විද්‍යාවක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් එතෙන්ද ගිහිල්ලා හිතට ඒක හුරු කරන්න. හිතට ඒක ආද කරවන්න. හිතට ඒක යාලු කරවන්න. යාලු කරලා ඔතන නිකන් මූදු වෙල්ලකට පොඩි උන් ටිකක් ගෙනියලා ඇඳුම් ටික ගලවලා දාලා ඔන්නෝ සෙල්ලම් කරපන් කියලා දානවා. ඔය වැල්ලේ සෙල්ලම් කරන්න හරිනවා. ඉතින් බලාගෙන ඉන්න වතුරට ගහගෙන යයිද කියලා එච්චරයි. අන්නේ වගේ හිතට දෙන්න ඕනේ පුළුවන් තරම් මේ නික්ලේශී භූමියේ ඇති වෙන්න සැරිසරන්න. ඒක ලොකු මේ සෙල්ලක්කාරකමක් වගේම හරීම సౌందర్యාත්මක වැඩක්. ඒ මොකද කිසිම සත පහක වියදමක් නැහැ. ජීවිතේ ප්‍රථම වතාවට ජීවත් වෙන්න පටන් ගන්න ඔතෙන්දි විතරයි. එහෙම නැත්නම් නියම පිරිච්ච ගතිය තියෙන ඕකට තමයි. ඔකට කියනවා සාසනික සම්පත්තිය කියලා. ඔකේ තියෙන සන්තුෂ්ත කරගතිය තියෙනවා, සම්පත්‍ති කරගතිය තියෙනවා, පිරිච්ච ගතිය තියෙනවා. ඒක දන්නවනම් ඒක වළක්වන්න කෙනෙක් නෑ ලෝකේ. තමයි තියෙන්නේ හැකියාවක වෙලාවට ඒකට ගිහිල්ලා ඒක පිළිබඳව වශී කරගන්න එකයි තියෙන්නේ. එතකොට මේ තර්ක හිතෙන් අපි දන්න මේ කාලේ සහ දේශයට පටලවිච්ච හිතට ඒක හිතා ගන්න අමාරුයි හරියට කියනවනම් අපිට මෙතන ඉඳලා අමාරුයි මේ අවකාශයේ ගුරුත්වාකර්ෂණය නැහැ කියන එක. මේ පොළවේ ඉන්නකම් හැමතැනම ගුරුත්වාකර්ෂණය තියෙන ඉතින් ගුරුත්වාකර්ෂණය නැති එකක් මෙහි ඉඳලා හිතන්න අමාරුයි. නමුත් මේ පොළවෙන් ගිහිල්ලා ඇතැම් 6 ගිය ගමන් කිසිම ගුරුත්වයක් නැහැ. හැමදේම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මෙහෙදි හිතන්න අමාරුයි. නමුත් ඒ නැති එකක් නෙවෙයි. අවකාශයේ වැඩියෙන්ම තියෙන ගුරුත්වාකර්ෂණය නැති තැන. නමුත් අපි කවදාකවත් අවකාශයට ගිහිල්ලා නැති නිසා අපිට පේන්නේ හැමතැනම ගුරුත්වාකර්ෂණය තියෙනවා වගේ අන්න ඒ වගේ තමයි මේ අරමුණක් සහ හිතක් අතර සම්බන්ධය. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී වම දකුණ මෙනෙහි කිරීම කායනුපස්සනාවසේ පායට දැන්න උණුසුම සිසිත ආදී දැකීම මෙනෙහි කිරීම ධම්මානුපස්සනාවද යන්නත් වැලි කැට පයේ ස්පර්ශ වන ආකාරය දැනීම චිත්තානුපසනාව යන තේරුම් කර දෙමින් මට තේරුම් කරන දේ ඩොක්ක කනින්න තියෙන්නේ. මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම වචන මේකට දාගෙන අනනවා. අර ලස්සනට යන භාවනාව මොනම නමක්වත් දැනගන්න ඕනේ නැහැ කියලා හිතාගන්න ධම්මානුපසනාව මේකයි චිත්තානුපසනාව මේකයි කියලා මොනවා හරි කියලා දුන්නොත් ඒක අනාගන්න. මේ ෂෝක් එකට වම දකුණ වැටෙනවනම් අරගෙන යන්න. ඒකට පස්සේ නම් වනම් දාගත්ත හැයි. ඒ නිසා මේ සිත අර මේ පිරිසිදුව ගන්න විපස්සනා මේ ප්‍රත්‍යක්ෂ ඥානය අවුල් කරනවා මේ චිත්තානපස්සන මේ මේ චින්තාමය ඥාන දාලා. ඉතින් මෙතනදී නම් පේනවා මේ දැනගත්ත දේ හරස් වෙලා තියෙනවා. දැනුම බාධා කරලා තියෙනවා. මොකද ඒ දැනුම පාවිච්චි කරන්න දන්නේ නැහැ. දැලිපි යවුවෙච්ච වඳුර වගේ කපා ගන්න හැමදාම. මේ දැනුම තිබිච්චාවේ භාවනා කරන යනකොට ඒව හැදිලා එයි. එහෙම නැතුව මේ ලේබල් එල්ල ගන්න යන්න එපා. එතකොට වෙන්නේ දැනුම මේ පටලවා ගන්න වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිතවිලි එන විට එන හිතවිල්ල අනිත්‍ය වශයෙන් බැලුවොත් හරිද කරුණාවෙන් පහදා දෙන්න. පුළුවන් නම් හිතවිල්ල හරහා ආනාපානේ බලන්න එච්චරයි මම කියලා දීලා තියෙන්නේ. ඒ හිතවිලි එනවා නම් ආනාපානේ වළක්වාගෙන වාදා කරගෙන යටපත් කරගෙන හිතනවා කියලා විතරක් කල්පනා කරන්න. මේ මොනම විදියකින්වත් අර ඉන් එහා යන දේවල් දාන්න ගිය ගමන් අර මූල ධර්ම දැනුම දැම්මා වෙනවා. හිත අනිත්‍යයි කියන්නේ කියන්නේ හිතවිලි වැඩි වෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඒ නිසා හිතවිලි වැඩි කරන්න ඕන නම් හිතවිලිත් එක්ක රණ්ඩු කරන්න. එතන ගණන් ගන්න නැතුව හිතුවම හිතවිලි යනවා. ගණන් ගැනීම විදිහ නැතිවීම සඳහා කරන්න තියෙන හිතවිල්ල හිතවිල්ලක් කියලා මෙනෙහි කරන්න. ඇති හැටියෙන් මෙනෙහි කරන්න. එතකොට ඉනවනම් ඒ යනවනම් යයි. එහෙම නැත්නම් පේන හිතවිලි අස්සෙන් ආනපානේ බලන්න. ආනපානේ පේන්න පටන් අරගත්තොත් හිතවිලි අපිට තිබුණත් එකයි නැතත් එකයි. විශේෂයෙන්ම එතකොට හිතවිලි අඩපණ වෙන්න ගන්නවා අංශභාග වෙන්න පටන් ගන්නවා ආනාපානෙට වැඩි ගෞරවයක් සුවදකමක් එන්න පටන් ගන්නවා දැන් අපි පැයක විතර කාලයක් කරන් තිනවා අපිට තවත් ටික වෙලාවක් තියෙනවා ඉතින් වෙන කිවිතු කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉල්ලන්නේ මේ ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා සිටිනවා හොඳයි මම හිතන්නේ වෙන ප්‍රශ්න නැහැ වාගේ. එවන අපි සක්මණ සඳහා යෙදෙන අපම නමුත් අපි හතරට නැවත පරියන්ක සඳහා එකතු වෙනවා. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.